අපි දැන් භාවනා කරනවා කියලා කරන්නේ කුසල සිතුවිලි හිතේ පිහිටවලා ඒවා හිතේ පවත්වන්න පුරුදු වීමක් නේද? ආධුනික කෙනා භාවනාවක් කරනවා කියලා කරන්නේ කුසල සිතුවිල්ලක් සිතේ පිහිටවලා ඒක සිතේ පවත්ව ගන්න වඩන්න උත්සාහ කිරීම. ඒ නිසා ක්‍රමානුකූලව මේ භාවනාවන් පුරුදු වෙන්න අසුබ සංඥාව වේවා මෛත්‍රී භාවනාව වේවා මරණ සති භාවනාව මේ හැම එකක් තුළම කුසල් සිතුවිලි තමයි අපි පුරුදු කරන්නේ කුසල විතරක. ඒතරේ කුසල විතරකයේ හිතේ පිහිටවලා හොඳින් පුරුදු කරන්න ඕන. සිත තුළ බලවත් අකුසලයක් තියෙන වෙලාවකදී මේ කුසල විතරක පිළිහිටලා පුරුදු කිරීම දුෂ්කර වෙන්න පුළුවන්. දුෂ්කරයි. ආධුනික කෙනෙකුට. නමුත් හැම වෙලාවෙම අකුසල් සිතුවිලි නෑනේ සිතේ. නේද? නිතරම අකුසල් නෑනේ. සිත පහසුවෙන් තියෙන වෙලාවල් තියෙනවා. ආන් ඒ වෙලාවල්දී මේ කුසල විතරක උපදවලා පුරුදු කරන්න. අකුසල විතරක සිතේ ඉපදුන වෙලාවදී කලබල කරගන්න එපා. අකුසල විතරකයක් ඉපදුනහම කලබල වෙන්න එපා. කලබල නොවි ඒ අකුසල විතරකේ හඳුනගෙන ඒකේ ස්වභාවය තේරුම් අරගෙන ඒකට අකමැති හිතක් ඇති කරගන්න එතර ඒ අකුසලයට යට නොවි ඉන්න පුළුවන්. අපි මුලින්ම කළ යුත්තේ අකුසලයට යට නොවි ඉන්න පුළුවන්කම ඇති කරගන්න. ඒක උපාක්‍රමයෙන් කරන්න ඕන එකක්. මොකද එකපාරට අකුසලෙ බැහැර වෙලා යන්නේ නැහැ. අපි පරිස්සමින් අපේ හිතට හානි නොවන විදිහට අකුසලේ බැහැර කරගන්න ඕන. ඉතින් ඒකට මුලින් අඳුර ගන්න හොඳට අකුසලේ ස්වභාවය. කොයි කාටුණත් අකුසලයක් හිතට ඇතුළු නම් ඒ අකුසල විතරකයක් හිතේ පවතිනකොට ඒක පීඩා සහිතයි. දුක් සහිතයි. ඉතින් මූලික වශයෙන් අපි තේරුම් ගත යුතු දේ තමයි ඒක. අකුසලයක් හිතේ තියෙනකොට ඒක දුක් සහිතයි, පීඩා සහිතයි. කියලා අකුසලයේ නිසා හටගන්න දුක තේරුම් ගන්න. මොකද අකුසලයේ ආස්වාදයේ පැත්තකුත් තියෙනවා. අකුසලයේ දුක් ස්වභාවය තේරුම් නොගන්න කෙනා ආස්වාදයේ පැත්තට කොටු වුණොත් අකුසලයෙන් නිදහස් වෙන්න යන්න බැරි වෙනවා. මොකද ආස්වාදය ඒ ස්වල්ප ආස්වාදයට ගොදුරුනොත් එහෙම ඒ ආස්වාදේ නිසාම අකුසලයේ සිටේ පවතිනවා. අකුසලයේ සිටේ පවතින ඉඩ කඩ සලසනවා. ඒක බැහැර කරන්න කැමති වෙන්නේ නැති වෙනවා. ඒ නිසා අකුසල විතරකයේත් ආස්වාදයක් තියෙනවා කියලා තේරුම් ගන්න. රාගේ වේවා, ද්වේෂේ වේවා, මෝහේ වේවා, ඒ කුමන ස්වභාවය අකුසලයක් වුණත් ඒ අකුසල විතරකයක ආස්වාදයක් තියෙනවා. ආස්වාදයේ ස්වල්පයයි. ඒ ආස්වාදයට ගොදුරු වෙන්න හොඳ නෑ කියන තේරුමක්, අවබෝධයක්, ලොකු දැනුමක් තියෙන්න ඕන. අකුසලයේ ආදීනවය තමයි බහුල වශයෙන් තියෙන්නේ. ඒ ආදීනවය අකුසල විතර්කයේ සිතේ ඉපදිච්ච වේලාවකදී ඒ ආදීනවය සිහි කරමින් අකුසල විතර්කේ බැහැර කරන්න අප උත්සාහ ගත යුතුයි. නමුත් ඒ ආදීනව තේරුම් ගත යුත්තේ අකුසල විතර්කේ ඉපදෙන්න පෙර. ධර්ම ඉගෙන ගන්නවා කියන්නේ ඒකට. ධර්ම ඉගෙන ගැනීමේදී අකුසලේ ආදීනවය ගැන අපි ඉගෙන ගන්න ඕනේ. ආදීනමය ගැන යලි මෙනෙහි කරමින් ඒ ආදීනමය ගැන හොඳ පැටහීමක් සහිතව අපි වාසය කරන්න ඕන. ඒ දක්ෂ සොල්දාදුවෙක් වගේම තමයි. දක්ෂ සොල්දාදුවා යුද පිටිට යන්න පෙරදී යුද පිටියේ ස්වභාවය සතුරාගේ ස්වභාවය ගැන අධ්‍යයනය කරන්නේ. එයා යුද පිටිට යන්න පෙර සතුරාගේ ස්වභාවය තේරුම් අර යන්නේ. මොකද ඇතැම් වෙට සතුරා මිතුරු වෙස්යෙන් එනවා. අදක්ෂ සොල්දාදුවා සතුරට ග්‍රහණය වෙන්නේ ඒ විදිහට. ඉතින් නිසා අපි මේ අකුසල් වල තිබෙන මිතුරු ස්වභාවය අපි මුලින් තේරුම් ගන්න ඕන. ඒක තමයි ආස්වාදය කියන්නේ. අකුසලයේ හිතේ ඉපදෙන්න කලින්ම අකුසල ස්වභාවය තේරුම් ගන්න එහි භයානක බව ගැන අපට හොඳ වැටහීමක් තියෙන්න ඕන. ඒ වැටහීම උපදවන්නේ භාගතුන් වහන්සේගේ අවබෝධය පිළිගැනීමෙන් දරා ගැනීමෙන් භාගතුන් වහන්සේ අකුසල ගැන කියලා දෙන්නේ ඉගෙන බයක් අපට උපදව ගන්නටයි. ඒ නිසා ධර්ම ඉගෙන ගන්නකොට අකුසල් වල භයානක පැත්ත ගැන භාගතුන් වහන්සේ පෙන්නපු ධර්ම කරුණු හොඳට සිහි කරගනිමින් තේරුම් ගනිමින් යලි යලි අහගෙන මේ ශ්‍රවණය කරමින් අකුසලයේ ගැන කිසිම කැමැත්තක් නැති හිතක් බලවත්ව අපි උපදව ගන්න ඕන. අන්නේ සිත අපට ආරක්ෂාව පිණිස පවතින ප්‍රාකාරයක් වගේ. සොල්දාදුවට අර සන්නාහයක් වගේ. ඒතර ආයුධයකින් පහරක් වැදුනත් එයාට ආරක්ෂාවක් තියෙනවනේ සොල්දාදුවට. ඒ වගේ තමයි අකුසලයට අකමැති හිත. අකුසලයේ ගැන බය සහිත හිත අපට විශාල ආරක්ෂාවක්. නමුත් සිතේ උපදින උට අකුසලය එකෙන් පීඩා තියෙනවා. ඒක නැති වෙන්නේ උලක් ඇනුනහම උල ඇනුන වේදනාව තියෙනවනේ. නමුත් ඒක බැහැර කරන්න කැමති කෙනාට ඒ වේදනාව තිබීම එයාගේ විනාශයට හේතු වෙන්නේ නැහැ. ඒ බැහැර කරන්න හිත තියෙනවා. නේ? එහෙනම් අපේ ආරක්ෂාව සැලසෙන්නේ අකුසලයේ බැහැර කරන හිත තිබීමෙන්.